අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නැවතත් ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිනත්තන් ධර්ම සාකච්ඡාව කාර්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අනිකුත් ප්‍රශ්න ප්‍රකාශන වලට සාදරභාවය ප්‍රකාශ කරන්න. ඔස්තර ප්‍රමුදුරණිය ගරු ස්වාමීන් වහන්සේ නිස්සන්න භාවනා මධ්‍යස්ථානයේ සතිය භාවනා කොට එහි ගත කරන කාලයේ භාවනාව කෙරේ ඇතිවන උනන්දුව නිසා හිත එකඟ කරගත හැකි නමුත් නිවිස කරා ගොස් නැවතත් මූල තත්වයටම පත්වීමට අපට සිදුවේ. සත්‍ය අවබෝධ වීම ටිකෙන් ටික ඉතා ලංවන බව දැනෙන අතර ජනාකීර්ණ භාවයේ වැටුවන විට එය නැවතත් ඉතා දුර බැව හැඟේ. මේ පහදා දෙන්න. ඔබාන්සිට මහ මහ නිවන් අවබෝධ වේවා. එමග යෑමට අපටද ශක්තිය ධෛර්ය ලැබේවා කියලා සන්නයි. ඇත්තටම ලියලා තියෙන විදිහට මෙතනත් ජනක ඉන්නේ. මෙතනත් 50ක් 60ක් ඉන්නවා. ඉතින් එහෙමනම් ජනක ඉන්න තැන ඉඳලා කොහොමද භාවනා සිද්ධ වෙන්නේ? ගෙදර ගියට වැඩිම හිතන්නේ මෙතන දැනග ඉන්නවා. සත්‍ය ජනක ඉන්න භාවය වෙනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ පිටසගේ ඒ භාවනාත් නැමියාවක් නැතිකම. ඉතින් ඒක නිසා ගෙදර ගියාම තියෙන ප්‍රශ්න අපි පොඩ්ඩකට පැත්තකට දාලා මේ චීන දවස් දෙකේ භාවනා කරගන්නවා. ඒක නම් මට තියෙනවා ඥානයක් තියෙනවා කියන මේ දැන් එන්න තියෙන ප්‍රශ්න කල්පනා කරලා මේ හම්බෙච්ච එකෙත් පැහැදිලියට බොරදී එකතු කරන්න යන්න එපා. අනිත් එක මේවට එහෙම ලෝකෝත්තර උත්තර නෑ ලෞකික උත්තර තියෙන්නේ. ඒ නිසා ওই විදිහට කරගෙන කරගෙන යනකොට ඒ යෝගයේ යෙදෙනකොට ඥානෙ මෝරනකොට කර්ම ගෙවෙනකොට ඒවා සිද්ධ වෙයි. ඒ නිසා ජනා කියන භාවයේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ අපි මෙතන මම හිතන්නේ මේ ඩෝම් එකේ ඉන්නකොට තරම් ජනාකීර්ණ බව කොහොමද ගෙදරකවත් නැහැ. මේක කාමරේ අත්තට දෙනවා දාලා ඉන්න. ඉතින් ඒක නිසා ජනාකීර්ණ බව නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ පිරිසකේ තියෙන වැඩේට තියෙන නැමියාව. ඒ නිසා මෙහි ඉන්න ටිකේදී වෙන්න තියෙන කරදර ගැන ඔළුවේ දාගෙන කරදර කරන්නේ නැතුව ඉන්න අවසාන මොහොත දක්වා උපරිම විවිධකේ ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ උපා දරුවෙකුට වැරැද්දක් කර දඬුවම් කිරීමේදී අපේ සිතට ක්‍රෝධයක් ඇති වේ. නමුත් අරමුණ දරුවා යහමකට යොමු කිරීමයි. මෙහිදී අපට අකුසලයක් සිදු වේද පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී චිරජීවනය ලැබේවා. මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. අකුසලයේ වෙලා තියෙන දරුවා වදපු එකේ. ඊට පස්සේ දඬුවම් කරන එක බොහොම පුංචි එකක්. ඒ නිසා දරුවන් වද රම්බලා පරිස්සම් වෙන්න වදන්නේ දුකක් කියලා හිතා ගන්න. ඒ නිසා වැදුව දරුවට ගහන්න වෙන්නේ ගහන්න දෙයක් නැහැ දුකම තමයි. ඒ නිසා මූලිකම දේ තියෙන අවිද්‍යාව, ජාති, පත්‍යා ජරා මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, භවනස උපායාස සම්භවಂತಿ. ජාති ඇති වුණාට පස්සේ ඔක් කරන්න දෙයක් නැහැ. ඒක නැතර කරනවා කිව්වමත් ටිකක් අප්සෙට් වැඩි. කියන එකත් නිකන් හොඳ නැහැ හාමුදුරු කෙනෙක්. මොකද හාමුදුරු සමහර හාමුදුරු කියනවා සිංහලෝ ජාතිය භෝග කරනවා ඇති කියලා. ඒකට මේවා කියනවා ටිකක් පටලැවෙනවා. මොකද ප්‍රශ්න පටන් ගන්න જાතියෙන් දරුවා වදපු එකේ පාව කියලා හිතා ගන්න. ඊට පස්සේ ආයෝක හොදලා ගන්න දෙයක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිස්සරණ වනාරණයේදී වෙනත් කිසිම භාවනාවක් නොකරන ලෙස අවවාද කළා. ස්වාමීන් වහන්සේ මා පුරුද්දක් ලෙස බුදු ගුණ භාවනාවක් අවස්ථයේදී සෑම දිනකම කරන්නෙමි. මා මෙහිදී ලක් උපදේශ අනුව භාවනා කරන අතරම බුදුගුණ භාවනාව නිවසේදී කලහට වරද්දක් නැතිදයි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයත් අතිතුම් මා මහ නිවන සැලසීමත් ලැබේවා. වඩා ප්‍රෝජනයක කරන්න. බුද්ධානුසතියෝ ආනපාන සතිය සති එකයි. බුදුගුණ මෙනෙහි කරනකොට වැඩියෙන් සතිය වැඩි වෙන්නේ ආනාපාන කරනකොටද සක්මන් කරනකොටද කියලා බලලා වැඩි සත වැඩි එකක් එහෙම නැත්නම් වැඩි ආස්වන තියෙන කොවිතැනේ ගොවිපලේ භෝග පවණ එකයි තියෙන්නේ. නම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ සතියයි ප්‍රශ්න තියෙන්නේ සතියට කලින් කියන වචනේ බුද්ධානුස්සතියද ආනාපාන සතද සක්මන් භාවනාද කියන එක දෙකම කරපු එකනට මම හිතනවා වඩා ප්‍රායෝගික අයිතිවාසිකමක් තියෙනවා. තේරුම් ගන්න වඩා ප්‍රයෝජන ඇති දේ කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී මම හුස්ම ගැනීම පිට කිරීම නාසිකාග්‍රය වෙත සිත යොමු කරන අයෙක්මි. මෙසේ හුස්ම දෙස සිත යොමු කිරීමේදී හුස්ම රැල්ල සිහින් වී ඒ නොපෙනී යන අවස්ථාවක් නැත. මෙම අවස්ථාවේදී උදරයේ පිම්වීම හැකිලීමද තුනී වී ගොස් ඇත. මින් පසුවත් මම නාසිකාග්‍රය වෙත වෙතට සිත යොමු කරගෙන නිසල්මනේ සිටිමි. මෙලෙස සිටියදී මගේ මුළු ශරීරයේම දැනීම නැති වී ශුන්‍ය අවස්ථාවකටපත් වේ. දකුණු අත්ල මත ඇති වම් අත්ලේ ස්පර්ශය පවා නැත. ඉඳහිට ඇතිවන සුසුම් රැල්ලක් පමණි. පමණි දැනගත හැක්කේ. සිතුවිලි වරින් වර ඇති වී නැති වී යයි. වෙනදාද සාමාවෙන්ද වේදනාද ඇතිව නැති වී යයි. මා තුළ තාමත් කෙලෙස් ඇති බැවින් මින් ඉදිරියට භාවනාවේ වර්ධනයක් නැති බව සිතමි. ඒ බැවින් ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාවලට සම්බන්ධීමලු දැනගන්නට ලැබුණි. මොන කෙලෙස් හඳුනාගත හැකි මාර්ගයක් ඇද්ද? එසේ හඳුනාගතහොත් ඒවා නැති කිරීමට හෝ අඩු කර ගැනීමට කටයුතු කිරීම අවශ්‍යයි සිතේ. ඔබ වහන්සේ කරුණාවෙන් පහදා දෙනු ඇතයි සිතමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු. ධර්මං සම්න ලැබේවා. මම වැඩමුළු කීපයකට සහභාගී වූ අයෙක් වෙමි. ඒ විදිහට ගත්ත අරමුණ ගෙවෙනවයි කියලා කියන්නේ රූප ආරම්මණයක ගෙවීමක්. ඊට පස්සේ මතුවෙන සැකයක්ද බයක්ද අනිශ්චිතතාවයක්ද දැනීමක්ද හැඟීමක්ද ඒක තමයි අරමුණ වෙන්නේ. ඒක තමයි කෙලෙසේ වෙන්නේ. ඒ අරමුණ ගෙවෙනකොට කෙලෙසත් ගෙවෙනවා. වෙන විදිහකට කියන්න පුළුවන් රූපාරම්මණය ගෙවුනාම රූප සංඥා වෙනවා. රූප සංඥාව ගෙවුනාට පස්සේ වේදනා ටික ටික ටික ටික ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ගෙවෙන කටයුත්තක් වෙනකොට ඒ වෙනද සැක තියෙනවා නම් ඊගාට මම මොකද කරන්න කියලා දන්නේ නැත්නම් අනිශ්චිතතාව වෙනවා කොටම තමයි උකට තමයි කෙලස් කියන්නේ. ඒක හොඳට එනකොට දැනගන්න දැන් තියෙන අනිශ්චිතතාවය, දැන් තියෙන සැකේ, දැන් තියෙන බය, දැන් තියෙන අසරණකම මේක දැකලා ඒක ගෙවෙනවා කියන්නේ කෙලස් කියනවා. ඒ නිසා මයිල කෙලස් තියෙනවා ඒ නිසා මට ඉස්සරහට යන්න ගමනක් බෑ කියලා කියන එක තමයි කෙලෙස කියන්නේ. එහෙම එකක් බුදුහාමසෝ කියලාත් නැහැ, මම කියලාත් නැහැ. එහෙම කියනවා අපිට වැඩමුළු සංවිධානය කරන්නත් බෑ. ඒ නිසා පළවෙනි කරදරේ කරනාට පස්සේ ඊගාවෙකේ. ඒකත් අයින් වෙයි, ඊපස්තාව එකක් එයි. ඒකත් අයින් වෙන්නේ ඉන්නේ ඉන්නේ සියුම් වේගන යනවා. ඒ නිසා මේ mati කල්පනා ආකල්ප බෝ කරන්න යන්න එපා. භාවනාව දෙන එක ඉදිරිපත් කරන එක දිගහැරෙන ක්‍රමයට යන එක තමයි කරන්නේ. මේක තමයි භාවනා හිතක් දියුණු වෙන ක්‍රමය. ගාමිණී ස්වාමීන් වහන්සේගෙන් ප්‍රාරම්භ දවසරයි ස්වාමීන් වහන්සේ අප නිවසේදී භාවනාව ආරම්භ කිරීමට ප්‍රථම බුදුන් වහන්සේ පූර්වකෘත්‍ය සිදු කළ යුතුද? පිළිකිල යුතුයද? අවසන් වල වේලාවට කළ යුතු අන්දම අනුකම්පාවෙන් කියා දුන මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂත් නිරුක් නිරෝගී බවත් ප්‍රාර්ථනා කරමි. නේ පටන් අර ගන්නකොට හෝ අවසන් කරනකොට පරියන්කයට පටන් ගන්නකොට නම් පූර්වකෘත්‍ය මොකද්ද කියලා ඇහුවත් මම කියන්නේ ඉස්සන්වලදී සක්මන තමයි පරියන්කයට පූර්වකෘත්‍ය. නැගිටට පස්සේ ඒ කියන්නේ වැඩ අපි කියමු 10ට හරි ඉවරුණයි කියලා ඒ නැගිටිනකොට හොඳට බලන්න මේ ඉඳගෙන ඉඳට තියෙන සතිය නැගිටිනකොටත් කඩා ගන්න නැතුව වැසිකිලි කැචිල් කරලා ඇඳට ගිහිල්ලත් කඩාගත්තේ නැත්නම් ඒක පූර්ව කෘතේ පච්චක්‍ෘත්‍ය වෙනවා. ඒක තමයි කරන්නේ. මේ ඉරියාපත වෙනස් වෙනකොට සතිය ගන්නවා කියලා බලන්න. එහෙම නැත්නම් වෙනම සමීකරණයක් හෝ වෙනම ස්තෝත්‍රයක් හෝ වෙනම yaadින්නක් නැහැ. මේ වැඩපළියේ තියෙන්නේ නැගිටිනකොට නැගිටිනකොට දන්නවද සතිය කැඩනවද ඊට පස්සේ වැසිකිලි කැසිකිලි කරනකොට මූණ අත පය හොදා කරනකොට ඇඳට කොට වෙනකොට දිගටම සතිය තියෙනවනම් තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉමාව ඉඳගෙන හිටියත් ඉඳගෙන හිටියත් සතපිලා හිටියත් තදින්දේ නැති හැම වෙලාවෙදිම සතිය පවත්වන්න පුළුවන් නම් ඒ ජීවිතේ කියන බ්‍රහ්ම ජීවිතයක්. ඒ නිසා අවසන් වුණාට පස්සේ ඉරියව් අවසන් වුණාට සතිය අවසන් වුණේ නැති කොට වගේ බලා ගන්නවනේ ඒක තමයි යෝගාවචරගේ අනුග්‍රහය කියලා කියන්නේ. ගත්කර ස්වාමීන් වහන්සේ ධම්මහවේ රක්කති ධම්මචාරී වරණත්‍රි තේර ගාථාවල ධම්මික වස්තුවේන යන ගාථාවෙන් අදහස් කරන ධර්මීය පදාතා පදගතාත්වයට වඩා ගැඹුරු යයි ඇසෙමි. එයින් පෙන්වා දෙන ධර්මයේ පාදා දුන මැනවි. ඔබ වහන්සේට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය වැටහෙවා. ඔයිතෝ බණ ධර්ම දේශනා මාලාවට අපි අහුම්කන් දෙමු. එතකොට මම හිතනවා ඔයිට වැඩිය පදගතාර්ථයේ වැඩිය තියෙන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් වෙයි. දැනට ඔයදි කරගෙන යන්න බලාපොරොත්තු වෙමු අපි ධර්ම දේශනාවලදී මේ ප්‍රශ්න වලට මේට වැඩිය ප්‍රශ්නේ තලකලා උත්තර කිට්ටු කරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ එක් පරයන්ක භාවනාවකදී ආනාපාන සතිය කරගෙන යන විට පැහැදිලිව ආශ්වාසය ප්‍රශ්වාසය වෙන්වෙන් වශයෙන් පෙනුනි. එමෙන් එම ක්‍රියාවලිය ඊටමත් තුනි වී කෙටි වී පසුව නොදැනීම ගියේය. මේ අවධිය වන විට දකුණු අත ධනහිස මත තිබුණද එසේ නැතිවක් මෙන් දැනිනේ. පසුව වම් අතටද එසේ දැනිනේ. පාද පාදයේ ලොකුවට බරව කය සෙලවීමටත් බැරිසේ දැනිනේ. ආශ්වාසය ප්‍රශ්වාස නොදැනී බොහෝ වේලාවක් සිටීමේ පසුව නැවත ආශ්වාස ප්‍රශ්වාස ක්‍රමක්‍රමයෙන් දැනෙන්නට විය. ටික වේලාවකට පසු නැවත පළමු තත්වයේ අත්දැකීම ඇති විය. එසේද තරමක වේලාවක් සිටීමෙන් පසු දැනෙත් විවුර්ත වී භාවනාව නිම කෙලිමි. මම තත්වය ගැන පැහැදිලි කර දෙන මෙන් කාර්නිකව ඉල්ලා සිටිමි. මේ වගේ තමන් ගත්ත සටහන් වේවා ආකාර වේවා රූප වේවා වේදනා වේවා විවිධ විනාශකම් වලට ලක් වෙනවා. ඉතින් තාම ඒවා පේන්නේ ටිකක් ඈතින් ඈතින් වගේ දුවට සාදර වෙලා භාවනාවේ සතිය වැඩනකොට ළඟ ළඟ ළඟ ළඟ සීඝ්‍රයෙන් වෙනස් වෙන ගතියටපත් වෙනවා භාවනා Java කරනකොට. ඒකට අපි කියනවා අනිත්‍යතාවය නැත්නම් ඇතිව නැතිව යන බව විපරිණාමය විනාශයක් බවටපත් වීම කියලා. ඉතින් මේ පටන් ගන්න තියෙන්නේ මේක වැඩි වීම සඳහා උච්ඡන්න වීම සඳහා ආසන්න වීම සඳහා යමක් කළ යුතුද ඒ දේ තමයි කරන්න ඕනේ. ඒක තමයි අපි මේ දවස් ගාන ඇතුළත ක්‍රමේ දැනගත්තට පස්සේ ඒක උච්චන්නාසන්නව ඒක නතරගත් එක පටන් ගත් එක නතර නොකර Java කැවෙන විදිහට කස කැවෙන විදිහට දිගට කරගෙන යන්න. එතකොට ඔය ඒ අනිත්‍යතාවය හුත්වා භවතා විපරිණාමතා කියන එක දුර තේරෙන්න පටන් ගන්නවා. ඒක පටන් ගන්න තියෙන එක තමයි. ගරු ස්වාමින් වහන්සේ කොටස් දෙකක් පළවෙනි කොටස මම උදරේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. උදරේ පිම්බීම ඇදීමක් තදවීමක් විදියට තේරුම් ගත්ෙමි. උදරේ හැකිලිම සැහැල්ලු වීමක් අඩුවීමක් ලෙස තේරුම් ගත්ෙමි. මෙනෙහි කරමි. මේ පිළිබඳ අවබෝධ වීම සමග සිත වන දේවල් කෙරේ ඇදීයයි. ඒ විගසම නැවත නැවතත් උදරේ පිම්බීම හැකිලිම වෙත සිත යොමු කරමි. මේ අයුරින් වැඩි වේලාවක් උදරේ පිම්බීම හැකිලිම වෙත සිත යොමු කරමින් භාවනා කිරීම මාහට කල නොහැකි බව හැඟේ. ඒ නිසා සක්මන් භාවනාව මාහට ඉතා හොඳින් හිත විසිරී යා නොදී කළ හැක. දකුණු පාදයේ ඔසවනවා, තබනවා, වම් පාදයේ ඔසවනවා, තබනවා යනුවෙන් ඒ කෙරේ සෑහෙන වේලාවක් හිත විසිරී යා නොදී එම භාවනාව කළ හැක. මාහට සුදුසු භාවනාව සක්මන් භාවනාවද පහදා දෙන්න. දෙවෙනි කොටස නිවන යන කුමාරකේ පළවෙනි එක බලමු ඉස්සල්ලා ඊයේ දවස පුරාම අපි සාකච්ඡා කරා ඊයේ ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩපිළිවෙල සාකච්ඡා කරා හිත පිට ගියාට ඒක භාවනා කැඩීමක් වෙන්නේ නැහැ. ආපහු හිත අරමුණට ගන්න පුළුවන්ද? ඒ ගන්න ගැනීමල ස්වභාවයෙන් අනායාසයෙන් සිදු වෙනවද නැත්නම් ආපහු ආයාසයෙන් වදෙන් පොරෙන්ද ගන්න කියලා. කෙසේ නමුත් මේ ඒ කියපු පණිවිඩය ලැබිච්ච බවක් නැතුව හිත පිට යාම් පිළිබඳ පශ්චාත්තාපය මේ ලියලා තියෙන්නේ. ඒ නිසා මේ පශ්චාත්තාපය තියෙනවයි කියලා කියන්නේ කියන ධර්ම කොටස හරියට තේරිලා නැහැ. ඒ නිසා හිත පිට යනවනම් මේක භාවනා කැඩීමක් කියලා ගන්න එපා. සතිය කැඩීමක් කියලා. පිටකේ හිත ආපහු එන එක හොඳ සතිය දෙගුණ වීමක් කියලා ගන්න. සක්මනේදී වැඩි වෙලාවක් අරමුණ ඉන්න පුළුවන් නරක නැහැ ඒක හොඳයි. නමුත් පරියන්කේ ගැන පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. මේ හිත පිට යනවා ආපහු එනවා කියලා කියන්නේ අපි නොදැක්ක පැත්තක් භාවනාවේ නොදැක්ක දොරටුවක් නොදැක්ක ජනේලයක් නොදැක්ක විවරයක් අර දෙන්න හදන. ඒ නිසා පිට යාම් පිළිබඳ පශ්චාත්තාපයම කියන මෝඩකම වෙනුවට පිට ගියේ හිත එක සැරේක හෝ නැවත Tamanට මනාප අරමුණට මූල කර්මස්ථානට එන හැටි නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරලා ඒක ගැන තියෙන සතුට වැඩි වුණොත් මම හිතන්නේ මේ ප්‍රශ්න ওই විදිහට ලියන එකක් නෑ වෙන විදිහට ලියන්න. ඒ නිසා ඉතින් භාවනා කරනවා කියලා මූලික තීන්දුවකට එන්නේ නැතුව උත්සාහ කරන්න මේ තියෙන අවස්ථාවේ උපරිම කුසලතාවයක් දිනු කරගන්න. මේ කොටස නිවන යනු කුමක්ද? නිවන ඇත්තේ තමා ළඟමද? කිසියකට මේ වටහා දිය නොහැකි නේද? නිර්වන් සරණයි. ඔය සංසාර කියලා මොකක්ද කියලා දන්නවනේ නිවන කියන්නේ ඒකම තමයි. මේ සංසාර හෝ සංසාර සුඛ දන්නේ නැත්නම් නිවනක් නැහැ. ඒ නිසා තමයි තේරෙනවා නම් මේ සංසාර දුක සමහරට තේරෙනවා නම් ඒකේ තියෙන පෙළෙන ගතිය, තවන ගතිය, ඒ පෙළෙන තවන ගතිය නිවි යෑම තමයි මේකේ අනිත් පැත්ත තමයි නිවන කියන්නේ. ඉතින් ඒක අර සංසාරය පිළිබඳව කටකරෝසන බව, පෙළෙන තවන බව දන්නේ නැත්නම් නිවන පිළිබඳව පාඩම් පන්ති පවත්තන්න වෙනවා. ලෝක ජීවත් වෙන කෙනෙකුට සංසාර ගැන දන්නේ නැත්නම් ඒක භයානක රෝගයක්. සංසාර දුක තේරෙන්නේ නැති නිසා සංසාර දුකේ නිවීම තමයි නිවන කියන්නේ. ඒ නිසා සංසාර දුකේ වැටහීමයි නිවන කියන්නේ වෙන මොකක්වත් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් සතිය දියුණු කරගත් පසු එයින් විදර්ශනා භාවනාව කිරීමට ඉතා කැමැත්තෙන් සිටිමි. නමුත් එය කෙසේ කළ යුතුද යන්න නොදනිමි. ඒ සම්බන්ධව යමක් කියා දීම මෙම භාවනාවේ සැසියට අදාළ නම් උපදෙස් ලබා ගැනීමට කැමැතියි. ඒ ගැන කියවා දැනගැනීමට යම් පොතක් පතක් වේ නම් එය නම් කිරීමට කාරණික වන ලෙස යටහත් පාත්‍ර ඉල්ලා සිටිමි. ඔයකදී අර මුලින් කියන වාක්‍ය දෙකේ විදිහට ආනාපාන සතිය වඩන්නේ කොහොමද? එතකොට ආනාපානෙ වැටෙන්නේ මොකද්ද කිව්වනම් ඒකේ උත්තරේ තියෙනවා. ඉතින් ඒ ටික ආනාපානෙ කරනවා වැටෙනවා කියන භාගෙට ලකුණු තියෙනවා. ඒකේ හෙලි කරන්නේ නැතුව ඊගාව උපදේශය දෙන්න විදියක් නැහැ. නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම අහනවා අහන්න කැමතියි. උත්තර දෙන්න කැමති නම් දැනට කොහොමද ආනපනේ වඩන්නේ මොනවද Tamanට වැටෙන්නේ? එහෙම නැත්නම් මේ කරගෙන යන ආනපානේ මොකද්ද තියෙන දකින්න හම්බෙන ප්‍රගතිය කියන තොරතුරු ඉදිරිපත් කරන්න. එතකොට මම හිතනවා ඊගාව පසු කොටසට උත්තර ලැබෙයි. ඒ තරම් මේ සභාවටත් ලොකු සාකච්ඡායි ලොකු විවෘත වීමක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ප්‍රශ්න කරු ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් ඉදිරියට යන්න බෑ. දීපු බේත් පන්තියේ ගුණාගුණ කියන්නේ නැතුව ඊගා බේත් කියන්න බෑ. අනාපානසතිය පරිගණනකට අපි මම ඉස්සෙල්ල ප්‍රශ්න ප්‍රශ්න කිහිපයක් කරා ඒකදී සඳහන් කරන්නේ ඉස්සෙල්ල දැනিলা පස්සේ අන්තිමට ගිහිල්ලා ඊට පස්සේ හුඟක් වෙලා හිතේ කියලා ප්‍රශ්නයක් දෙන්නේ නැතුව ඊට පස්සේ ආපසු මේ ප්‍රශ්නයෙන් සබෝලා ආපස්සට ආපහු දෙන්නේ නැතුව ලඟින් කියලා සංග්‍රහ කරන්නේ. මේ ප්‍රශ්න පිටපත් කරගන්න. එතකොට ඒ කියන්නේ දැනෙන්න නැති වෙන්නේ ඉතල දැනීමක් තියෙනවනේ. දැනීමනේ නැති වෙන්නේ. ඒ දැනීම ටික තමයි මට දැනගන්න ඕනේ. මොකද්ද දැනෙන්නේ? හුස්ම ආනපානේ මම දැන් ඉන්නවා වෙන තැනක නැහැ කියලා දැනෙන්නේ, ඇඟෙන්නේ, අත්විඳින්නේ මොකද්ද? දැනෙන්නේ ඉස්සෙල්ලාම ආස්වාස ප්‍රාස්වාස සුදු කරනවා. වෙන ආස්වාස ප්‍රාස්වාසය දැනෙනවා. ඊට පස්සේ මට බිව ඕනේ නෑ මට කියන්නේ ආස්වාස්පස දැනුණා කියන වචනේ විස්තර ටික දෙන්න කොහොමද දැනුනේ මේ ආස්වාස නෙවෙයි ප්‍රසවාසී මේ ප්‍රසවාස නෙවෙයි ආස්වාසී කියලා හෝ මම මේ ආස්වාස් ප්‍රසවාසී නෝ සාධක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ල නෙවෙයි කියලා දැනීම අත්දැකීම වැටහීම කොහොමද ලැබුණේ කියන එකයි මගේ ප්‍රශ්නේ මොකද්ද වැටුනේ කියලා ආස්වාසී සිද්ධ වෙනකොට ප්‍රශ්න ආසයට බැඳෙන තීරණ අපසේ ප්‍රශ්වාසයේදී අපහු පිටරකට ප්‍රවාසක් වේ නෙමෙයි තීරණ. ඒකට වැදීම තමයි දැනෙන්නේ උණුසුම දෙයක සිසිලසක් වැදිනවා වගේද, නිට්‍ය දෙයක කම්පන දෙයක් වැදිනවා වගේද, එහෙම නැත්නම් ගොරෝසු දෙක සියුම් දෙයක් වදිනවා කියන්නේ දැනීම කියන එකේ තව ඩිංගිත්තක් විස්තර සාක්ෂි අද්දුට ප්‍රත්‍යක්ෂ මොකක්ද? තමයි නිකන් නිදර්ශනයක් විතරයි කොහොමද මේ දැනීම මේ වැදීම කියන එක මොන වගේ කො මොන වගේ වචන වලින්ද මේක පොඩ්ඩක් විස්තර කරනවා කියන්නේ ඒක තමයි දැනි හැපීම කියන්නේ එතකොට චංචල දෙයක් කම්පන දෙයක වදින නිශ්චල දෙයක වදිනවා උණුසුම් දෙයක් සිසිල් දෙයක වදිනවා ගොරෝසු දෙයක් සියුම් දෙයක වදිනවා දිකට වැදිනවා කෙටියට වදිනවා. අන්නේ කියන විදිහට තව ඩිංගක්, තව ඩිංගීත්තම් මේකට බහැලා අද්දක කෙනෙක් වගේ කෙනෙක් වශයෙන් අද්දුට සාපිය සාක්ෂි දැකපු සාක්ෂි දෙනවනම් කොහොමද කියන්නේ? අෂ්ටමයක ඒ කියන්නේ සුද්ධ විපස්සනාව කියන්නේ ඊට පස්සේ මම අහන දැන් කොහොමද මං සාන්තර විපස්සනාට හරවන්නේ කියලා. ඒ තොරතුරු දෙනවනම් ආනපාන මේ විජිත උණුසුම කම්පන චංචල වගේ දෙයක් නිශ්චල දෙයක චංචල දෙයක් වදිනවා සීතල දෙයක උණුසුම් දෙයක් වදිනවා කොරොසු දෙයක සීවුම් දෙයක් වදින ගොඩාක් තියෙනවා මේක පැතිකඩ මේ කියන්නේ සුද්ධ විපස්සනාව ඉතින් ඊට පස්සේ තව ප්‍රශ්නයක් එනවා මම කොහොමද ආය විපස්සනාට හරවන්නේ කියලා ඉතින් සාර මුල් තොරතුරු එක්ක Taman දන්නවා ඒක නැත්නම් ඒක කියන්න දන්නවා නම් හරියට කියන්න පුළුවන් කරදර වෙන්න දෙයක් නැහැ දැන් ඉන්නේ විපස්සනාව ඉතින් මාළිය කොට ඇවිල්ලා ඇහුවොත් හයිඩ්‍රොලොජිස්ට් කෙනෙක්ගෙන් මට වතුර ගැන පොඩ්ඩක් කියලා දෙන්න කියලා. මාළුවා වතුරෙම පිළිලා වතුරේ ඉන්න එක ඌ කොට આવොත් මැරෙනවා. හයිඩ්‍රොලොජිස්ට් මොනවද දන්නේ? මාළුවත් එක්ක බලනකොට වතුර ගැන. වතුරේ හිටියට මාළුවා දන්නේ නැහැ වතුරේ ඉන්නවයි කියලා. ඉතින් මාළුවා හිටනවා බාර ටයිකෝඩ් ගහගෙන ඉන්න නිසා හයිඩ්‍රොලොජිස්ට් PhD කාර්යයක් හින්දා මට වැඩි වතුර ගැන දන්නේ නැති කියලා හයිඩ්‍රොලොජිස්ට්. ජල විද්‍යාවෙන් දන්න බම්බුවක් නෑ මාරුවත් එක බලනවා. මාරුව ඉපදිලා ජීවෙත් වතුර ඉඳලා තියෙනෙත් වතුර හැබැයි උ දන්නේ වතුරේ හිටියයි කියලා. යෝගාවචර තුඟ දෙනෙක් කොහෙන්දෝ පොතක් කියවලා තියෙනවා. මේ ආනාපාන කරන සමතේ දැන් මේකේ මේ මට සිග්නල් දාලා ලකුණ කවන වගේ කැපිල්ලක් ඇති විපස්සනාට කැපිල්ල මේ සෝංශ මේක හංගගෙන ඉන්නවා දවස් හතරක් හිටියා තාම කියලා දුන්නේ මම පීයෙන් ඇල්ලලා ගන්න ඕනේ කියලා තමයි නටන්නේ මේ මේ තකතිරකම් පැත්තක දාන්න දැන් සුද්ධ විපස්සනාව කියන්නේ. ඉතින් මේක ඕකේ තියාන තැම්බෙනකොට ඇහෙනකොට මේ මං එළියට ගත්තට පස්සේ මම ඇත්තට විචනය කරනවා ඒක නැතුව මට ප්‍රශ්න සාකච්ඡා කරන්න බෑ. ගත්තට පස්සේ මම හිතනවා අනික් කට්ටියට ඔක්කොටම බඩ විරේක වෙයි කියලා. ඕකේ මොයේ බේතින්ම. ඒකයි මම ඉස්සර කරලා ගන්න. ඒ නිසා කට උත්තර දෙන්න කරන්න මං ස්තුතිවන්ත වෙනවා. මේ සමත විපස්සනා කරනවා කියන එක ඔයගොල්ලන් තියා ඔය මේ තායිලන්තේ හිටපු හොඳම ස්වාමීන් වහන්සේ අචංචයි කියන එහෙම දෙයක් නැහැ කියලා. අවුතුන් වැසන කියලා දෙකක් නෑ. නේ මේ මේ දන්නේ නැති මිනිස්සු පටලවන්න එපා. සතිය පවත්නවා නම් ඒක දන්නවා. ඉතින් මේ ලස්සන භාවනා කරනවා කරන ගමන් අර වැඩ ඇතුලේ පැහැවිල්ලක් තියෙනවා. දැන් දවස් 3-4 ගියාට පස්සේ දැන් කොහොමද ගෙදර ගිහිල්ලා අපමණ සිග්නල් දාලා දකුණට කපන්නේ කොහොමද? මේ සංසමට කියලා දුන්නේ නෑ. මට කියලා දෙන්න යන්නේ නැහැ මං. අත්දැකීම දුන්නාට පස්සේ තමයි මට කියන්න පුළුවන් වෙන්නේ. භාවනා කරනකොට මේ ධාතු මනසිකාරයේ වැටෙනවා කියන සුද්ධ විපස්සනාවනේ. ඊට පස්සේ ලස්සනට කියලා ඒක සංසිඳිලක් තියෙනවා. ඒ ඉස්සල ප්‍රශ්නේ. ඉතින් ඒ කියන්නේ දැනට මේ විපස්සනා ගමන කියන්නේ. ඉතින් අපි ලම් කොච්චර මෝඩකමක් තියෙන්න ඕනද? දැන් මේක ආයේ විපස්සනාට හරවන්න ඕන. මේක දැනගන්න ඕන කියන අර කුතුහලය ඇවිල්ලා. අර තමන් කරන වැඩ ඔක්කොම සම්මතේ වෙන්න ඇති කියලා හිතන හිතවිල්ල මෙච්චර ලස්සන අත්දැකීමක් තිබුණත් දන්නේ නැති මොකද සුත්තමේ ඥානේ නැහැ. ඒ සාධාරණයි. ඒක කාටවත් හිතින්නේ නැහැ. නමුත් ඒ නිසා නමුත් ලස්සනම දේ මම ප්‍රශ්න කීයක් අහන්න ඕනේද ආශ්වාස ප්‍රශ්වාස ගන්න එක දැනෙන්නේ කොහොමද කියලා කියන්නේ. කොච්චරක් ඒක වළක් කරනවද කියලා බලන්න දැනගෙන කියන්න උත්සාහ කරපරණ කියන්න බෑ. අපේ කටෙන් එළියට එන්නේ නැහැ මේ වචනේ. මායя මේක සම්පූර්ණ හදලා තියෙන්නේ. දැනෙනවා හැපෙනවා කියනවා ඉතින් ප්‍රශ්න එක එක එක එක අහලා හරියට ඊළ කියන මේ දැනෙනවා කියන එක ඇත්ත ඒක ගොඩේ භාෂාව මේ උණුසුම් දෙයක මේ නිශ්චල දෙයක් සීතල දෙයක් වදිනවා ය ගොරෝසු දෙයක සියුම් දෙයක් වදිනවා තාක්ෂණිකනේ ඒක හරියටම අත්දකලනේ කියන්නේ අනිකනේ ඊවාදාසේ වාඩි වෙච්චම කරන්න තියෙන දේ දන්නවනේ දැන් බලන්න ඕනේ මේකයි කියන්නේ මේ සුද්ධ විපස්සනාව ඒක ප්‍රධානම සිංහල බෞද්ධයාගේ හිතේ තියෙන දෙයක් තමයි මේ ආනාපානේ සමත භාවනාවක් කියන්නේ. ඒ මොකද හේතුව මම හිතනවා මේ පිම්බීම ඇකිලිම ගැන සුද්ධ විපස්සනා භාවනාවක්. ඒ නිසා සමත කරන කට්ටිය ආනාපානේ කරනවා, විපස්සනා කරන කට්ටිය පිම්බීම ඇකිලිම කරනවා කියලා වැරදි මතයක්. ඉතින් ඒක යෝගාවචරයට ඒක නෝ සාමාන්‍ය පොතේ ගුරාට වගේ නෙවෙයි. යෝගාවචරයට ඒක බාධායි. ඒ නිසා යෝගාවචරයක කැන්දී ගල බීරුවා වගේ ඇටේකින් විද්දෙන් පන්නලා තේරුම් ගන්නවා. තේරුම් ගන්න යෝගාවචරයෙන් මම ඉල්ල හිටින්නේ තමන්ගේ අත්දැකීම් ටික හෙලි කරා. භාවනා කරනකොට වම තියෙනකොට, පය දකුණ තියෙනකොට, පිම්බෙනකොට, හැකිලෙනකොට, ආශ්වාස කරනකොට, ප්‍රශ්වාස කරනකොට මේ අත්දැකීම් ටික එළියට දානවනම් ඒ හරි අමාරුයි. ඇත්තටම ඔය යෝගාචරයට ඕන වුණත් බෑ කියලා මම කියනවා. ඕන වුණත් එන්නේ අපේ භාෂා ස්වරූපේ තියෙන වල්ලෙන් ගහලා යන කතාවක්මයි. මම කරන්න උසාවියට නංගල හරස් ප්‍රශ්න අහනවා. අහන ප්‍රශ්න 15ක් විතර අහනකොට ඔන්න අපි අමෝරාවෙන් ඇඟි ඇට කැඩෙන්න වගේ කියනවා. ආ මේමයි කියලා. අන්න එතකොට මට ලේසි ඒ ඒ තුරුම්පු මත ඉඳලා කරගෙන යන්න. මේ ගියත් විතරක් නෙවෙයි සංඥා වංශලත් එක්කත් මම වැඩ කරලා තමයි 20ක් විතර වගේ. කිසිම දවසක කිසිම කෙනෙක් Tamange අත්දැකීම දෙන්න කැමති නැහැ. ඒක මාසුරුකමක්වත් ලෝභකමක්වත් නෙවෙයි. අපි මේ යන්න කොහෙද කියලා හෙවොත් මල්ලේ පොල් කියන්න පුරුදු වෙලා. ඒ නිසා මේ ප්‍රශ්නට උත්තරේ තියෙන දැනටමත් විපස්සනාවේ ඉන්න බව දැනගන්න. ඒසයකට සාදර වෙන්න කරුණාකර කොනහන්න එපා ඒක. මේ සමතේ කරන්නේ මම ආනාපානේ කරන්නේ කියලා නෑ මේක වෙන්න. අනිත් එක අනිත් දවසේ භාවනා කරනකොට කොච්චර භාවනා ඉදිරියට ගියත් මේ ආස්වාස කරන මොනවද වැටෙන්නේ ප්‍රසවාස කරන මොනවද වැටෙන්නේ මොනවද දැනෙන්නේ මොනවද අත්විඳින්නේ කියන එක කියන්න පුළුවන් නම් ගුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ භාවනා ශීර 50ක් ඉවරයි. දැන් ප්‍රශ්න අහපු එකට උත්තර ලැබුණා කියලා හිතනවා. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ යාන කාලික සත්තාංග කාලික යාව ජීව වස්තුන් පැහැදිලි කර දෙන සේක්වා දානේ වළඳා අතුරු කුස ගැනීමට පෙර ඉඳුල් අත සෝදාගෙන නැවත පැමිණී පැමිණීම වරද්දා වැරදිදයි පහදා දුන මැනවි. බාහසර මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. අර රීලුකාණ ශාංශිකේ පොතේ අපි දාලා තියෙන විකාල භෝජන ශික්ෂාපදයේ මේ රිට්‍රීට් පස්සේ පොත අරගෙන හොඳට කියවන්න දැනට ඔය ඇති. වෛද්‍යන ශික්ෂාපදයේ හොඳටම ඇති අතෝදාගත්තා කියලා ප්‍රශ්නක් වෙන්නේ නැහැ. මේ වගේ කෙනෙකුට අපි ස්තුතිවන්ත වෙනවා මේ රේතු කණ ශාංශිකේ වැඩ පිළිවෙලට. ඒ තියෙන විස්තරේ පොත තියෙනවා. ඒක උපසම්පදා සීලේ පොත. කරුණා කරලා යාව ජීවික යාම කාලික සත්තා කාලික දුවර තේරුම් ගන්න මේ මේ වෙලාවේ අපි ඉච්චර ඔයිට වැඩි ඒක පිළිබඳව ඉච්චර විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පොතේ රෙෆරන්ස් තියෙන නිසා. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී වමෙන් දකුණට මාරු වීමේදී හේතුට සතිය පවත්වා ගනිමින් ගමන් කරමි. සමහර තැනකදී යටිපත් වලට සීතලක් දැනේ. තව සමහර තැනක උණුසුම් ගතියක් දැනේ. වැල්ල පෑගෙන විට රණු ගතියක් දැනේ. වැලි අඩු තැන්වලදී තද ගතියක් දැනේ. තක්මන් මන් තීරුවේ කෙළවර සිටගෙන සිටගෙන සිටගෙන සිටන විට සමාන කෙළවර සිටගෙන සිටගෙන සිටින බව මෙනෙහි කරමි. එෙහිදී සමහර අවස්ථාවලදී කුඩා පැලක් සුළඟට සැලෙන්නාක්සේ ලාවට වැනේ. එසේ වන්නේ කෝණ හේතුවක් නිසාදයි පහදා දෙන සේක්වා. වහන්සේට ඊටමත් ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මම ඉස්සෙල්ලා ජීපීට පන් සමාවී යනවා මොකද මේම තමයි ලියන්නේ. කරනකොට මට වැටහෙන්නේ මේමයි කියලා. මම කිය කොච්චර කිව්වත් උත්තර දෙන්නේ නැහැ කියලා මට මේකන උත්තර දීලා කියනවා. අඩිය දිනනකොට මට මෙහෙම දැනෙනවා. වැල්ල තියෙනකොට ගොරෝසුට දෙනවා. වැල්ල නැතිව ගොරෝ මේ වැල්ල තියෙනකොට වැලිය ඇටේනවා. වැලි නැත්නම් ගොරෝසු ඇටේනවා. එතකොට හොඳට තේරෙනවා මේ මනුස්සයා මේ කතා කරන්නේ පොතක් බලලා නෙවෙයි. අද්දුට ප්‍රත්‍යක්ෂය ලියන්න කියලා. ඉතින් ඒකට ආසහිතනයි ප්‍රශ්න සාකච්ඡා කරන මොකද කාටත් ඒක ඒ ඒ යෝගාවචරයේ අත්දැකීම ඔක්කොටම බෙදාගත්තා වෙනවා. ඉතින් ඒක දිගටම මේ වැඩේ භාවනා කමඨාන් සුද්ධ කියලා දෙක කරන්න. නමුත් හිටගෙන ඉන්නකොට අපි හිතන්නේ අපි කලින් හදව පිළිරුවක් වගේ ඉන්නවයි කියලානේ. නමුත් මේ ලෝකේ එකම චිත්තක්ෂණයක්වත් එකම දෙයක්වත් නිශ්චල නැහැ. හැම වෙලාවෙම කම්පන චංචල වෙනවා. ඉතින් සර නිශ්චලයි, නිට්යයි කියන අදහසෙන් ගිහිල්ලා අනිත්‍යභාවයට ලකුණු වෙනකොට යෝගාවචරයට වෙන්නේ මට විරුද්ධව මට අරියාදුවට කවුදෝ ක්‍රියාත්මක වෙනවා. යනකොට නම් නිශ්චල කම්ප නිශ්චල චංචල බව තේරුම් ගන්න ලෑස්තිනවා හිටගෙන ඉනකොට නිශ්චලයි කියලා හිතානේ. ඔය කවුරු කොහොම හිටගෙන හිටියත් වර්ධේ වස්තුව සැලෙන. ස්නායු වැඩ කරන. ලේ වැඩ කරන. ඉතින් මේ වැඩ කරන වගේ කම්පන චංචල තියෙනවා. හොඳට බැලුවොත් Taman ගැනම Taman බැලුවොත් විතරයි තේරෙන්නේ මේ කම්පන චංචල ගති. අනුන් දිහා බලා ඉන්නකොට මේවා තේරෙන්නේ නැහැ. ත්‍රිවිධකල් බැලුවේ අනුන්ගේ දේවල්නේ. ඒ නිසා කවදා හෝ බැලුවොත් පේනවා කියන එක විදර්ශනා සමීකරණයක්. යමක් පේන්න බලන්න ඕන. ත්‍රිවිධකල් බැලුවේ නැහැ. අපි බැලුවේ අරයාගේ මෙයා ගෙව්වා. අතන මෙතන ඊයේ හෙට ඒ නිසා බලන්න કોઈ චිත්තක්ෂණේ හිටියත් මේ සැලීමේ පොඩි පොඩි වෙනස්කම් තිබුණාට සැලීමේ ඒකාන්තෙම නැත්නම් අනිත්‍යභාවයේ ඒකාන්තෙම නැත්නම් ඇතුව නැති වෙන භාවයේ ඒකාන්තෙම වෙනස් වෙලියා. ඒක පිළිගන්න කැමති නැති නිසායි ඒක මෙච්චර ලස්සනට මේ අනිත්‍ය සංඥාව පෙන්නද්දි ඇයි ස්වාමීන් වහන්සේ මේම වෙන්නේ කියලා අහන්නේ ඒ තරම් අපි නිත්‍ය සංඥාව සමාදන් වෙලා ඉන්න නිසා. ඒ නිසා භවනාට යනකොට ඒක දැනගෙන මේ අනිත්‍යතාවයට අනිත්‍ය ලක්ෂණයට අනිච්චානුපස්සනාවට පොඩ්ඩ විවෘත වෙන්න. විවෘත වෙච්ච ගමන් ඒ එන තොරතුරු නිදර්ශන රූපක ඒ විදිහට අර්ථගතය අර්ථකථනයක් දී ගන්න පුළුවන්. ඒ නිසා වැඩි වෙලා තියෙනවා හරි. නමුත් අනිච්ච සංඥා වෙනුවට නිච්ච සංඥාවෙන් බලපු නිසායි ඇයි මං හිතගෙන ඉන්නකොට මට මේ වැනෙනා වගේ දැනෙන්නේ කියලා අහලා තියෙන නිසා යනකොට අනිත් දවසේ ඒ අනිත්‍ය සංඥාවට ඉඩ තියාගෙන යන්න. එතකොට මේක සතුටට කාරණාවක් වෙයි. ඉදිරි ගමනක පෙර ලකුණක් වෙයි. නැකත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ඩොක්ටර් සාමින් වහන්සේ සාමි පරිභෝගය දායාජ පරිභෝගය කරුණාවෙන් අපාට පාදා දෙනසේක්වා. සාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. බෞද්ධ බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේකෙත් ඇත්තටම මේ වැඩමුළුවට මේකේ අදාළ සාරයක් නැහැ. මට කියන්න පුළුවන් ඒ රේරුකාණ ස්වාමීන් වහන්සේගේ පොත එහෙම නමුත් මට පිටුවන්ගේ කියන්න මතක නෑ. මේක තියෙනවා. නමුත් ප්‍රශ්නය අහපු කිනාට කරන ගෞරවයක් වශයෙන් කිටි සතහනක් කියන්න පුළුවන්. ඉන පරිභෝගය කියලා එකක් තියෙනවා. ඉන පරිභෝගය කියලා කියන්නේ මේක අහලා නෑ. ਸਰවඥාන්සේ ඇති කරපු ශාසනයේ කල්බදු ක්‍රමයට වගේ අපිට ඒ උන්න සර්වඥාන්සේගේ පිනට හම්බෙන දාහනේ වළඳලා, සිවුරු වළඳලා, සීනාසනේ වළඳලා, බෙහෙත් පිළිකර වළඳලා ණයට මත්ති නිවන් දකින්නවා කියන අදහසෙන් අපි සිව්පසේ පාවිච්චි කරන තාකල් ඉන පරිභෝගය කියලා කියනවා. එතකොට අපි පස්සේ ණය ගෙවනවා. ඊට පස්සේ දායජ පරිභෝගය වෙනවා සෝවන් වුණාට පස්සේ අපි ਸਰවචන්සික අවරස පුත්‍රය බාටපත් වෙනවා. එතකොට අපි අප්පගේ දහයේදී ගත්තා වගේ දෑවැද්ද කනවා. ඊට පස්සේ තියෙන සාමි පරිභෝගය රහත් වුණාට පස්සේ තමන්ගෙම පින්නට ලැබෙන දේ. ඉතින් සාමයේ සිව්පසේ සම්බන්ධව තුනක් තියෙනවා හතරවෙනි එක තමයි තේය පරිභෝගය කියලා. සිල්වත් නොසිත සිල්ලුතෙක් වෙනුවෙන් දෙන දේ කනවා. කන්නේ භාවනා කරන්න නෙවෙයි. බඩ වඩා ගන්න. ඒකට කියනවා හොරෙන් කනවායි කියලා. ඒ අයට වෙනමම අපායක් තියෙනවා. මේ සංඝයා වෙනුවෙන් සිල්ලත්තන් වෙනුවෙන් දෙන දේ වැරදිවට ඉඳගෙන කනවට අපාය අඩියම එක තියෙන කියලා කියන්නේ. මුද්ද ෆවුන්ඩේෂන් එකක් තියෙනවා ඒකේ. ඒකට පහටලා තියෙන අඩියම තියෙන එක තමයි. තේය පරිභෝගය කරන අයට ඒක නිසා ඒක නිකන් රේල් පාරේ යකඩ කෑවා වගේ තමයි. සිල්පද සිල්ලතුන් වෙනුවෙන් පිනේ ඉඳලා සිල්වත් ඉඳලා දින දේ වන්දලා තණ්හාමාන දිච්ච වඩන වැඩ කරනවා. ඉතින් ඒකකොට ඒක තේය පරිභෝගයට යනවා. ඉතින් මේක පිළිබඳව රේරුකාණේ අපේ ස්වාමීන් වහන්සේගේ පොතේම තියෙනවා. නමුත් මට මතක නැහැ කොහෙද තියෙන්නේ කියලා. මේ මම කියපු ටික දැනට අවස්ථානුකූලව ප්‍රමාණවත් කියලා බාරගන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා ඉන්නවා. අපරාධයක භාවනා කර කර කෑවට කමන්නේ. මේ භාවනා කරනකොට තමයි අට සිල් ගත්තා නම් අට සිල් රකින්න. භාවනා නොකර ප්‍රශ්නයක් නැහැ. දස සිල් ගත්තා නම් දස සිල් රකින්න. සාමනීර සීල ගත්තා නම් සාමනීර සීල් රකින්න. උපසම්පදා සීල ගත්තා නම් උපසම්පදා සීල රකින්න. එහෙම නැතුව හරක් ගන්න දන්නේ නැතුව හරක් ගලක් රකක් හරක් පළක් හකින්න බෑ කියලා හරවචන්සේ සඳහන් කරනවා. තමයි රකින්න ශිල්පද ගාන මෙච්චරයි කියලා දන්නේ නැතුව ගෝපල්ලගෙන් හරක්කට කාරසා වෙන්න බෑ. එයා දැනගන්න දෙන්නු මෙච්චරක් කරනවා, පැටව මෙච්චර ඉන්නවා, නාඹ මෙච්චර ඉන්නවා කියලා Taman රකින්න ශිල්පද දැනගන්න ඕන. ඒකේ හුඟාවක් ඒකට මේ තෙදක් එනවා. ඒ ශිල්පද රැකලා ඉමත් සමාධි ප්‍රඥා වඩනවා. එහෙම නැත්නම් Taman පෙනී හිටින ශිල්පද ටික රැකෙන්නේ නැත්නම් මේ බුද්ධ ශාසනයක විතරක් යන්න පුළුවන් දරුණු අපායකට යන්න ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා. වෙන වෙන ශාසනවල ඒක යන්න බෑ ඉතින්. බුද්ධ ශාසනයක ඉඳලා බුද්ධ ශාසනයේ ශිල්පතල ආරසා කරනවා කියලා පොරොන්දු වෙලා කැඩුවාම ඒ කාලේ වරුළු දරුණු අපායකට යනවා. කාටකාරක දිවි ලෝකෙත් යනවා. අනික කාලේ මේ මේ අපායට යන්න પાස්පෝර්ට් නැහැ. ශිල්පද නැහැ. ශිල්පද තියෙන බුද්ධෝත්පාද කාලේ. ඒ නිසා කාලකන් යන බුද්ධෝත්පාද කාලේ භයානක අකුසල කර්මයක්. මොකද අපායකට දොර යනවා. අපේ කාලේ තියෙන නිසා මම පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. කාලේ තියෙන නිසා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. අපේ පාරසයෙන් ප්‍රශ්නයක් කන්ටරක් ලැබුවා. ඉලක්කය ප්‍රකාශ කරන්නට යන රූපාරම්මණය ගෙනෙනකොට සංඥාරම්මණය කියනවා. ඒ සංඥාරම්මණයෙන් පස්සේ මේ වේදනාවන් වලට යොමුනා කියන එකෙන් පොඩ්ඩක් පාඩියක් විස්තර කරන්න. ඒක අහගෙන නෑ රූපය කියනකොට රූප සංඥා එනවා. රූප සංඥා කියනකොට පස්සේ හිත වේදනා සංඥා සංකාර විඥාන කියන නාම කොටස් වලට වැටෙනවා. ඉතින්සිකේ න්‍යාය පත්‍රයක් තියෙනවා. එනතන චිත්ත නියාමයක් තියෙනවා. ඒ නිසා ඒක රූපේ පිළිබඳ හොඳට සතිය පිහිටුවාට පස්සේ හිත වැඩ කරන්නේ න්‍යාය පත්‍රේ. නැත්තම් චිත්ත නියාමයක. ඔකට ඇඟිලි ගහන්න කියොත් තමයි ඕක හසුරවන්න කියොත් තමයි අවුල් වෙන්නේ නැත්නම් ඕක දිගහැරෙන්නේ ඔන්න ඔය ක්‍රමයට තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ එතුළු සියලු දෙනාගේම අවසරයි. මෙතන සම්මත විපස්සනා කියන වචන වල තේරුම් වඩා අවබෝධ කර ගැනීමටයි මේ අත්දැකීම් ඉදිරිපත් කරන්නේ. ආනාපානසති භාවනා කරන අවස්ථාවේදී අර ඉස්සෙල්ල කතා කරපු මෑණිවරු වගේ හුස්ම ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා ගැටෙනවා ඒ වගේ දකින්නවා ඊට පස්සේ අවස්ථාවක් එනවා එතන සිතුවිල්ලක් ඇතයි හෝ නැතයි කියලා කියන්න බෑ. නිකන් කරවලේ ලයිට් එකක් පත්තු කරලා දෙනවා වගේ නිකන් එක තැනක් තමයි එතනට ඇවිල්ලා ඔව් එතනින් ඊට පස්සේ සමහරක් වෙලාවට යනවා මගේ කර්මය කියලා කිව්වොත් මගේ කතාව කියලා ජීවිත කතාව කියලා කිව්වොත් ඒක නිකන් ෆ්ලෑෂ් වෙනවා ෆිල්ම් එකක් වගේ පේනවා. ඒකේ දේවල්. නමුත් අර ලයිට් එක පත් වෙලා තියෙන ඒකේ නිකන් ඒ ලයිට් එක ඉස්සර අරගෙන ෆ්ලෑෂ් වෙනවා වගේ. ඒ ඒක තමයි ආනාපාන ආනාපාන සතියේ එක්ස්පීරියන්ස් එක අර ඊට පස්සේ ආයෙ අර ලයිට් එක පත් වෙනවා වගේ තැනට එනවා. එතනින් ඊට පස්සේ දැන් මම එකට නැගිටිනවා කියලා කිව්වොත් එකට වගේ පුෂ්කල් ඉලෙටිනෝ සමහරක් වෙලා හැමතිස්ස නෙවෙයි අම් සිංහලෙන් කියනවා ෆුලත් ඊට පස්සේ මේ සක්මන් භාවනාවේදී සක්මන් කරද්දී මම දැන් සක්මන් කරනවා මම දැන් ඇවිදිනවා ඇවිදින ඇවිදිනවා අර සමහරක් වෙලාවට සිත බහැර ගිහිල්ලා ආයි කරගෙනවා චක්මන් කරනවා කියලා දැනගන්න මේ පොළොවේ අඩිය ගැටෙනවා අඩිය ඉස්සෙනවා ඒ වගේ සංඥා සංවේද සංවේද එනවා ඒ අතර අද අවබෝධ වෙච්ච දේ තමයි මේ මේ සීනුදීම ඇති වෙද්දිම නැති වෙනවා ඊළඟ අඩිය ඇති වෙද්දිම කලින් අඩිය නැති වෙනවා සහ මේ හැමතිස්සම චේතනාව ඇති වෙනව එක චේතනාවක් නැති වෙද්දී ඊළඟ චේතනාවක් තියෙනවා. තමයි ඔය අතර විපස්සනාව සමතය සමාධිය කියන දේ මොකක්ද? පිසුතු කරගන්න පැති කීපයක්ම තියෙන අපිට වෙලා තියෙන නිසා ඇයි මෙතන සමත විපස්සනා ભેදයක වෙනසක් මොකද්ද එතකොට මේ මේ භාවනා මේ යනකොට මේ සමතිය හෝ සමාධිය හෝ විපස්සනා කොහොමද මේ කතාවට අදාළ වෙන්නේ? කොතනදීද කුකුසක් එන්නේ? කොතනදීද මේක පිළිබඳව පැහැදිලි නැති බව ගමනට බාධා වෙන්නේ මොන ආකාරයෙන්? Taman පැටලිලා වැරදිලා වගේ කියලා හිතනවද? නැත්නම් මේ සතිය දිගේ ඉදිරියට යනවා කියලා හිතනවද? මම නැත්නම් එහෙම මගේ ප්‍රශ්න අහන්න පුළුවන්. මේ සත්‍ය පිළිබඳ අපි මෙච්චර යෙදිලා ගත කරනකොට ඇයි මේ නොදන්න වචන දෙකක් දාගෙන මේක සංකර කරගන්නේ? තමන්ට සැකයක් තියෙනවද සත්‍ය පිළිබඳ ඉදිරියට යෑමේ අඩුවක් හෝ බලාපොරොත්තු වෙන ප්‍රමාණයට යන්නේ නැතුව හෝ සත්‍ය නැහැ කියලා සැකයක් තියෙනවද? අර සැකේ සැකේ තමයි ඒක සම්මලන ප්‍රශ්න ඉදිරිපත් කරලා තියන්නේ අර අර සම්මලන ඉස්සෙල්ලා කිව්ව අපිට පුරුද්ද තියෙනවා හැමදේම හොයන් යනවා. මේ අර නිකන් ඉන්න බැරුව ඒක සැක කරගෙන නෑ මෙතන මොකක් හරි අඩුයි. නෑ මම මෙහෙම ඇහුවොත් අපි ගිවිසගෙන තියෙන්නේ සතිය වඩන්න. අපි උත්සාහ කරලා තියෙන අවංකව සක්මන් කරන්න, පරියන් කරන්න යම් අධ්‍යක්ෂ ප්‍රමාණයකට ලැබලා තියෙනවා. ඉතින් අපි අර ගත්ත කිවිසීමේ හැටියට සතිය දිගේ ඉස්සරහට යනවා වගේද තේරෙන්නේ පස්සට යනවා වගේ තේරෙන්නේ. අන්න එතන තමයි මේ මේ සතිය වඩ සතිය වඩම ගන්න යොසුම ගැහුවට මේ සතිය මේකද සතිය කියන එක සතිය හරියට නොදැනුවත්ව යොසුම ගහලා වගේ. ඒකට ඒකට මම වගේ කියනවා. ඒකට මම ඒකට තමයි මේ ඉස්සර හම්බෙලා කතාන්නේ. ඒ කිව්සම තීත්‍ති මේ ආන සමාධියයි විපස්සනාවයි සමාධිය ගැන කිව්සම් ගන්න යන්නේ. ඒක තමයි. <laughs> දැන් මේ මේකවත් කරගන්නේ නැහැ. කූපන් පොතවත් අරගෙන නෑ තාම. ඔයා උපන්න සාතික ඉන්නවා પાස්පෝර්ට් ඉල්ලනවා අනම්මන. විතර ආල් පොත ගන්නකෝ. අවශ්‍යදී ඒක කරගෙන යනකොට ඉස්සර අදාළ වෙන්න ඉඩ තියෙනවා. ඔයාලට ප්‍රශ්න අහන්නයි තියෙනවා. නමුත් මේ ප්‍රශ්න ඇහිම හරහා අවුලක් ඇති කරගන්න නිසා මම මේ ප්‍රශ්නේ විග්‍රහ කරන්න උත්තරේ නෙවෙයි. මේ සත්‍ය වඩනකොට සතිය දන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන්. ඒක සාධාරණ නැහැ. අපි කවුරක්වත් සතිය දැනගෙන අවිල නැහැ. හැබැයි හොඳට දැනගන්න හැම එකම සතියේ ඉන්නේ. දැනගත්ත නැති එක වෙනම දෙයක්. සර්වචනන්සේ ඉන්න මේ සතිය ඉන්න බව දැනින් ගැනීම කියන්නේ සතිපට්ඨානය උගන්වන්නේ. අපි කොහොම කරුවත් ඉන්නේ සතිය. සතාධිපතිය සම්මේ ධම්මා. අපි ඒක නෑ කියන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒක තමයි අසත්පුරුෂකම කියන්නේ. බුදුරජාණන්සේ කියනවා එකෙකුට ඔක්ක සතිය නැතුව ඉන්න බෑ. සද්දේ තියලු ධර්මයන්ගේ නායකත්වයේ සතියක පිළිගනින්. නෑ අනුගේ නෑ නෑ සතිය නෑ හතිය නෑ හතිය නෑ හතිය යරිචරිසු ගන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට එතකොට සත්‍ය කියන්නේ මොකක්ද? වචනාර්ථය මොකක්ද? අත්දකින්නේ කොහොමද? තීනුවට ලැබෙන ආනිසංස මොනවද? විස්තර කරන්න ඕනේ ක්‍රම තියෙනවනේ. අපි ඒක සාකච්ඡා කරන්න. ඉතින් එහෙම අහනකොට මම ඉස්සෙල්ලාම අහන ප්‍රශ්න තමයි විමූල කමට අහන ගත්තා. ඒ අවංග උත්සාහ කරලා ඉඳගෙන ඉන්න. අවංග උත්සාහ කර සක්මන් කරගෙන ඉන්න. Tamanට තේරෙන්නේ සත්‍ය ඉදිරියට යනවා වගේද නැත්නම් මේ සතිපට්ඨානය කරන යන නැත්නම් සතිය පිටවන්න ගන්න ප්‍රයත්න තුළ තමන් ඉන්දන පටලවෙන වගේද තේරෙන්නේ. ඉතින් මොන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට ඉදිරියට යන්න නම් යම් ප්‍රමාණයකට සතිය වර්ණ කියලා තියෙන්නේ බෑද? සතිය යම් ප්‍රමාණයකට අර්ථකථනයක් එල්ල තියෙන්නේ බෑ. දැන් නම් ඉදිරියට යන්න බෑනේ. දැන් මං ඉල්ලා හිටිනවා දැන් ඔයද ඔය නෝලියට දැන්න තියෙන මොලේ හැටියට කොහොමද සතිය කියන එක නිර්වචනය කරන්නේ? උත්සාහ ගන්න බෑනේ සභාව වෙනුවෙන්. මේ අර කාසි කාසියක් කරපොත් කාසියක් දැන් ඒ කැරකෙනවා මේ කාසියේ ඉස්සරහට තියෙන පිටිපස්සෙත් තියෙන දෙපැත්තට එහෙම කැරකෙනවා ඉස්සෙල්ල මම කාසියේ මේ වම් පැත් ඉස්සරහ පැත් ඉන්නේ කියලා ඇවිල්ලා ඊට පස්සේ අනිත් පැත්තට බණිනවා ඒ කොහමරි මේ අර නිකන් කැරකෙන මගේ ජීවිතේම ඊට පස්සේ නම් පේනවා වගේ. ඒ පේන ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ සතිය ආනිසංසයත් විස්තර කරන්නේ. මම සතිය ඉනකොට මට ජීවිතේ පිළිබඳ වැඩි නොදැක්ක පැතිකඩ වගේ පේන්න වෙනවා කියන එකද කියන්නේ. ඔව් ඒක ඔව්. ඒක සතිය ආනිසංසයකට අපි බාර ගන්න. ඒකත් උත්තරයක්. දැන් මං ඇහුවොත් දන්නේ නැති මුස්ලිම් මිනිස්සු කයිල කියනවා අයියා උංගලක අන්ද භාවනාවක පොයාචි එනක නුන් තේරියද සොල්ලුමා කියලා කියනවා. ඔයා මේ භාවනාවට ගිහිල්ලා එළිසිනු මන්න මොනවද දන්නේ මට සතිය ගැන පොඩ්ඩක් කියලා දෙන්න කියලා වගේ මුස්ලිම් මිනිස්සු ගන්න. මොකද්ද දෙන උත්තරේ? මට දන්නේ නැහැ කියන්න බෑනේ බෑ කියන්න බෑනේ. මුස්ලිම් මිනිස්සු ඥානේ පවුනේ අප්පා. ඒ මනුස්සය අහනවා අයියෝ මොකද්ද මුස්ලිම් මේ සතිය කියන්නේ මොකද්ද කියලා. එතකොට ඔයා මොකද්ද ගන්න ප්‍රයත්නේ මොකද්ද දෙන උත්තරේ? අරකට එක පැත්තක් ඒ සත්‍ය ඉන්නකොට මට මෙහෙම පැති තේරෙනවා. ඉතින් මනසට ඒක තර වැඩිනේ. ඒ මනස කියනවා හරි ඉන්නකොට නම් ඕක තේරෙන්න පුළුවන්. මන් දැන් වතුරට බහින්න හදන්නේ. මට පොඩ්ඩක් කියලා දෙන්න සතිය කියන්නේ මේකයි කියලා. ඔයා කොහොමද ඉගෙන ගත්තේ? ඔයාට කවුද කියලා දෙන්නේ? මොකද්ද ඔයා දැනගත්ත වචනේ? මටත් කියලා දෙන්න කිව්වොත් මොකද්ද කියන්නේ? මේ මොෂබ්ද ඇත්ත බලන් ඉන්නවා. නිශ්චබ්දව ඇත්ත බලන් ඉන්නවා. හරි එතකොට ඇති හැටි දිහා බලන ඉන්නවා. නිස්සද්දව ඇති හැටි දිහා බලන ඉන්නවා. හරි. අපිට වැරදි කියන්නත් බෑ වරද්දටව ගන්නත් බෑ. ඒසවල දැන් මේක නිස්සද්දව ඇත්ත දිහා බලන ඉන්න එක ක්‍රියාවත් කරනවනේ අපි දැන්. ඉඳගෙන ක්‍රියාවත් කරනවා, සක්මන් ක්‍රියාවත් කරනවා, දිදින්දා ජීවිත වැඩවල ක්‍රියාවත් කරනවානේ. බලා සිටීම සඳහන් වෙන වැඩ බහා තමයි ඒක කරන වෙලාවක් තියෙනවානේ. වෙන වැඩ කරන ගමන් නෙවෙයි සතිය සඳහාම වෙන් කර අද්දික හොදාගෙන ඇවිල්ලා දෝතිම අරගෙන සතිය සඳහා වාඩි වෙලා ඉන්නවනේ. එතකොට දන්නේ කොහොමද දැන් මං සතිය ඉන්නේ කියලා. දැන් මේ නම්බියක් නෙවෙයි යන්නේ මං අහන්නේ. වෙනවනත් කරන්නේ නෑ තමන් දන්නවා දැන් මං ඇති හැටි එදියා නිහඬව බලා සිටීම සතිය හරි දැන් ඔයා ඒක තමයි ඉස්සෝදාන ආලා අවිල කුෂන් එකක් අකට වාඩිලා දැන් සතිය පිටවන්න උත්සාහ කරන. දැන් කොහොමද Taman දන්නේ මම සතියේ ඉන්නේ? නැත්තම් සතියේ නෙමෙයි ඉන්නේ. කොහොමද වෙරිෆයි කරන්නේ? කොහොමද සත්‍යක්ෂණය කරන්නේ? මේ මොහොතක සත්‍ය වශයෙන්ම අදාළ දේ දකින්න එතකොට මම සතියේ නමුත් මේ ඊළඟ කියන්නේ ඊයේ හරි හෙට හරි අතීතේට අනාගතේට මෙතනම නැති දේ ගැන හිත ගියාම සතිය සතිය නෙමෙයි. හරි. ඒකත් පිළිගන්නවා. එතකොට මේ මොහොතේම අදාළ දේ දකින්න. නිදර්ශනයක් කියන්නේ. මම හුස්ම ගන්නවා. හුස්ම පිටට එනවා. ඒ හුස්මම පිටට යනවා. එතකොට ඒක පිම්බීම හැකිලිම නෙමෙයි, ශබ්දයක් නෙමෙයි, වේදනාවක් නෙමෙයි, හිතවිල්ලක් නෙමෙයි කියලා පරිච්ඡේද කළා කියන්නේ කොහොමද? මම හුස්ම ගත්තා වෙන දෙයක් නෙවෙයි. සද්දයක් ඇහුවා නෙවෙයි. වේදනාවකින්ද නෙවෙයි. වේදනාවක් නම් තමයි. කියන්නේ අතර වෙන අමතර දුක් වේදනා නෙවෙයි. හිතවිල්ලක් නෙවෙයි. පිම්බීම හැකිලිම නෙවෙයි. ඇවිදිනව නෙවෙයි. වම දකුණ බලන්නේ මම මේ ආශ්වාසයේ ඉන්නේ. මේක නෙවෙයි මේකෙමයි කියලා මේකට බෞද්ධික ලක්ෂණේ නයිසර්ගික ලක්ෂණ මොනවද අත්දකින්නේ මොනවද අපි සබාවත් එක්ක ඔය හදා බෙදා ගන්න කැමති අස්පර්ශන කියන්නේ. මම දැන් හුස්ම ඉන්නේ වෙන දෙයක නෙවෙයි කියලා කියන්නේ කොහොමද? මොකද සබාවට අද්දුතෝ ප්‍රත්‍යක්ෂය කට උතර දෙන්නේ කොහොමද? සීතල දෙයක් ඇඟ ඇතුළට එනවා කියලා දැනෙනවා. ඇඟ ඇතුළට කියන්න බෑ. නිකන් සීතල දෙයක් ගමන් කරනවා කියලා තේරෙනවා ඊට වඩා රස්නේ දෙයක් ගමන් අනිත් පැත්තට සාපේක්ෂව අනිත් පැත්තට ගමන් කරනවා කියලා දෙනවා. මේකට එතකොට කියන්නේ ආශ්වාස කරන වෙලාවට සීතලක් ඇතුළට යනවා ප්‍රශ්වාස කරන උණුසුමක් පිට වෙනවා කියන කියවිස් කියන්න හදන්නේ මං හිතන්නේ. ඔයාගේ පුද්ගලිකව මම ඇහුවොත් මේ විදිහට මේ සීතලක් ඇතුළට යනවා ප්‍රශ්නයක් පිට වෙනවා කියලා එක දිගට හුස්ම රැලි කීයක් දැකලා අත්දැකීම තියෙනවා. තප්පර කීයක් විනාඩි කීයක්. එහෙම කියන්න දන්නේ නෑ උත්සාහයක් ගන්න එකපාරක් සීතල උණුසුම ආපු ගමන් ඔයා මෙන්න දේවල් වලට සද්ද වේදනාවට යනවද එකක් දැක්ක ඊගාට තව රස චක්‍රයක් දැක්ක ඊගාට තව චක්‍රයක් දැක්කා වගේ ඇවරේජ් ගත්තොත් හුස්ම රැලි කීයක් අර ಗುಣ රසය ඇතුව මේ සීතල මේ උණුසුම කියන රසය විඳිමි අත්දැකීමෙන් අත්විඳින්මින් හුස්ම රැලි කීයක් ගන්න පුළුවන් කියලා හිතන දැන් කරලා අත්දැකීම තියෙනවා පහක් වගේ තමයි. එතකොට දැන් ඇහුවොත් මම දැන් ඔයා මුළු ජීවිතේම කරපු උසස්ම පින්කම ආස්වාස ප්‍රසවාස පහක් එක දිගට දැකලා තියෙනවා. ඒකට වගේ අම්මට ඔයාට උදව් කරන්න බෑ. සල්ලි දීලා කරන්න බෑ. ඔයාට හිතලා කරන්නත් බෑ. ඒක විශාල ප්‍රයත්නකෙප අරගෙන තියෙනවා. දැන් මේ පහක් එක දිගට උස්ම ගන්න පුළුවන් එක හයක් කරන්න ඔයා මොකද්ද ගන්න ක්‍රමවේදී? වෙනකොට නැවත බල හැවෙන එකත් මේ මොනවාද හිත අර සෝමනන්සේ ඊයේ පැහැදිලි කරලා දුන්නා වගේ හිත පිටපලින්දී කලින් දුක් වෙනවා ඒකට නෝ වෛර කරනවා එක එක දේවල් දැන් හැබැයි අර මෙච්චර කල් කරපු දෙයක් ආයි මගට ආව ස්තුතිය දෙනවා ඒ ඒ දේ කරනවා ඒදී මගේ දෙන එකට ඇඩ්වාන්ස් උත්තරයක් මම ගන්න සරල එකක් ගැන හිත පිට ගියාට ගණන් ගන්න නැතුව අය කරනවා. ඒක කොහොමද පහින් කැඩිලානේ ඔයාද? මං ආනවා අර ඉස්සලා තිබු ඔක්කොම ආදී ඔක්කොම සාධනීයයි ඔක්කොම හරි. මං අහන ඔයාගේ සාමාන්‍ය බුද්ධියෙන් දැන් දරුවෝ උඹට තීරලා තියෙනවා සතිය. උඹ උත්සාහ කරලා තියෙනවා හරි ගිහිල්ලා තියෙනවා. උඹට පහක් ආශාස එක දිගට පහක් ප්‍රසවාස බලන්න පුළුවන්. මම උඹෙන් ඉල්ලනවා බැගෑ වෙනවා යාප්පු වෙනවා. ඔබ මේක හයක් කරන්න පහෙන් නතරනකොට හයක් කරන්න ඔබ කොහොමද මේකට උත්සාහ කරන්නේ? මොකක්ද ඔබේ ක්‍රමවේදී? කොහොමද කටවචනේ මොකද්ද? ඔබේ උත්තරේ මොකද්ද? කොහොමද ආන්සර් කරන්න මට? අරකට උත්තරයක් පිට යන්න ඇරලා අපව ගෙන්නන කනගාටු වෙන්නේ. ඒක වෙන කතාවක්. මං ආන්නේ මේ එක දිගට එක යායට එක රැල්ලට උෂ්ණ පහක් දැකපු විඤ්ඤා හයක් දකින්න මොකද්ද කරන්න ඕනේ? හයක් කරනවා කියලා හිතාගෙන නෑ එහෙමත් නෙවෙයි ආයි කරලම බලනවා. ඔය එකක් අදිෂ්ඨානේ. ලොකු සාංචින්න කාලේ කියප එකක් තමයි එක දිගට හුස්ම පහක් ගන්න පුළුවන් නම් එන්නේ නිවන් කියන්නේ හොඳටම කිට්ටුයි. හරිම ලේසි කියලා දෙන්න. මොකද අපි කතා කරන්නේ අනම්මනම් හරිය බල්ලයි කතා නෙවෙයිනේ අපි දැන් කතා කරන්නේ සීතල ඇතුල් වෙනකොට පිටිකුණ රසනේ ආදි වශයෙන් තාක්ෂණිකව දැනගෙන අත්විඳින්මින් හොස්පිටල් පහක් යනවා අපි ඒක දන්න. දැන් මම දන්නවා මගේ ඔන්න සතිය මට්ටම පහ. ඉලක්කම පහ තමයි සතිය මගේ ගේජ් එක. මම යනවා මේක 6 කරන්න. එතකොට කරන්න පුළුවන් මම අදිෂ්ඨාන කරනවා මට මෙච්චර දුකොන්ද බණ තියෙන්නේ මම සිල් දී කරලා තියෙනවා. දන් දීලා තියෙනවා. අනේ මගේ හිත හුස්ම රැලි 6ක් පවතිවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒකල එකක් ලොකු සංජය කියන එක හරි උනන්දු කරන සුළුයි පස්වෙනි එක යනකොට දැඩි උනන්දුවෙන් ලෑස්තිලා යන්න දැන් කැඩෙන්න ඉඩ තියෙනවා එයා පුරුද්ද පහනේ මට තව එකක් කෙරුවොත් මම හරියට පහේ පන්තියේ ඉඳලා හයේ පන්තියට පාස් වෙනවා වගේනේ. ඒක පුංචි අභියෝගයක් නේ තියෙන්නේ මෙතන. පහක් කරන එකට ගෞරව කරලා ස්තුති කරලා හරි ෂෝක් කියලා හරි කරන පහයි කරන්නේ. ඔච්චරයි භාවනාව කියන්නේ. ඕන මොකද්ද සමථ විපස්සනා ප්‍රශ්නේ? මොකද්ද ඔකට ඕන කරන සමාධිය? ඇයි මේ සත්‍ය ගැන දන්නේ නැහැ කියන එක මම පිළිගන්නවා. ඒක මගේ දෝෂනේ මමනේ කියලා දෙන්න ඕනේ. මම දෙන්නේ උදාහරණ ඒකට තමයි. ඒ ජීවිත මේ සමතය විපස්සනාවයි අරකයි මේකයි දාන්න ගියාම මමත් අංජබජල් වෙනවා නේ. මේ මේ පළවෙනි ටිකවත් කරන්නේ නැතුව අනම්මනම් කතා කරනවා. හැබැයි මේ අධර්මේ නෙවෙයි. ඒ වහුව කියලාගෙන වැරද්දක්වත් නෙවෙයි. මම මේ කරන්න හදන්නේ ඊටාන ඍජු, ඊටාන සරල මේ මූලික දේ ඇති කළ දෙයක්. මුගෝදෙනෙක් බලාපොරොත්තු වෙනවා මේකෙන් අරකයි මේකයි නිකන් නිකන් හම්බ වෙනවා නම් දෙවන පත්‍රය හරි කියවනවනේ අපේ කට්ටිය. ඉතින් දෙවන පත්‍රය කියවන්නේ නෝ මේ. මම ඉස්තර වුවට උත්තර දුන්නා. ඒකයි මම කට්ටිය වරද්දාගත්තේ ඒකෙන් දැන් නැහැ. අපි ළඟ තියෙන සතිය මට දීපා උඹ කරනකොට අත්දැකීම මම ඒක විග්‍රහ කරන්න හරි කැමැතියි. මොකද මම හරිම ආසයි. මගේ තියෙන එකම ජීව රුධිරය තමයි පළවෙනි වතාවට සතිය පිටු මිනිස්සේ කියා සතිය ගැන කතා කරන වචනේ අම්මා කෙනෙක් බබෙක් කතා කරනකොට අහන වෘතල් වචනයක් වගේ මට. බුද්ධම සජීවීකතියක් තියෙනවා. හරිම නිහතමානී. හරිම ආධුනික ගතියක් තියෙනවා. ඒකට මට මතක් වෙනවා මම නගරපු හැටි. ඒ චේති මගෙන් කවුරු හරි අහුවොත් මේ සංකාරූපික ඥානය කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ සමථ විපස්සනා කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ ආනාපාන සම්පතේ විපස්සනාට දාන්නේ මොකද්ද කියනකොට මට තේරෙනවා මෙච්චර මේ සරලව මං කියන්නේ සරලයි කිය. කළ හැකි දෙයේදී අපි අපි මොනවද මේ ඉල්ලන්නේ? ඇයි මේ දරා ගන්න කියා ගන්න බැරි දේවල් වලට මහන්සි වෙන්නේ මේ දේ යොදන්නේ නැතුව. මේ දෙයට යෙදෙන්නේ නැතුව. ඒකයි මම මේ අමතර අමර ප්‍රශ්න ਵਿචਾරාත්මක ක්‍රමයකට යොදව යොදව දාන්නේ කවුරු හරි මයිත් එක්ක එනවනම් ඒ ඩයලොග් එකට එහෙම නැත්නම් ඒ දෙබසට ඕනම කෙනෙකුට මම දන්නවා මට වැඩි ඉක්මනට සතිය පිටවන්න පුළුවන්. ඒක පිළිබඳව මට 100 200ක් විශ්වාස තියෙනවා. නමුත් මේ ඔක්කොම තරණ කැලේ ලන්දි දුවන්න හදනකොට මේ අරකයි මේකයි නැති දේවල්. ඉතින් ඒකට මට සිද්ධ වෙනවා එහෙට ගහලා මෙහෙට ගහලා හරියට ට්‍රක් එකට දාගන්න. ඉතින් ඒක නිසා දැන් මං කියන ඔය අහපු ප්‍රශ්න දැන් ආය අහන්න ඕනේ. කොහොමද හුස්ම පහක් බලන්න පුළුවන් පුද්ගලයා ඒක හය කරගන්න. ඌ මටම ගහනවා මගේ වචන කන පැලෙන්න ගහන කන පැලෙන්න ගහන කොල්ලා හරිද? මට ඒකට උත්තරේ දන්නේ නැහැ ඒක නෙමෙයි මං අහන්නේ. එයා මයික් එක ගත්තේ යම් ප්‍රශ්නයක් අහනද ඒක අහන්න කියලා මං කියන්නේ. නෑ අර නෑ නෑ ඒ මම දීපේක. ඒ මම දීපේක මට ගන්නව කන බලෙන්න ගන්න. මං කියන්නේ මයික් එක ගත්තේ මොකද්දෝ විශ්නුතුම ගන්නනේ. මොකද්දෝ සැකහැර ගන්නනේ. දැන් ඔයාලට මම අපේ සභාවෙත් කාලේ අරගෙන ඒ ඉබ්බසැකේ ස්වාමීන් වහන්සේ ගියා. ඒ කියන්නේ සැකේ නෙමෙයි මට තේරුණා මම මේ මූලික පාරවල් ගන්න හදන්නේ මේ සරලව මේ මේ දීලා තියෙන බෙහෙත් එක පැත්ත ඉවුණ හරි සරලව කියලා මට ඒක තේරුණා. ඉතින් මට ඒ ඇති මම කරා දවස් තුනක රිට්‍රීට් එකක් අවුරුදු 17 කොල්ල කොල්ලතොකේකට කෙල්ලතොකේකට. ඉතින් පළවෙනි දවස් දෙකේ මුංගේ වැඩිම කතා. මම ඒක තමයි ඉස්සල්ලාම දැක්කේ මේ කොල්ල මෙච්චර කතා කරනවා. මාත් පුදුම අපිරියාවක් ආවා. කෙල්ලෝ නම් ඉතින් කච කච ගන්න ඔක ප්‍රශ්නයක් නෑනේ. මේ කොල්ලෝ අත්තල් බඳගෙන කතා කරලා ඉතින් මොන මිටින්වත් බේරන්න බෑ. මොකද අවුරුදු 17 එකක ආවමදයි. සංවිධායකයෙක් අනේ ස්වාමීන් වහන්සේ කේන්ති ගන්න එපා ඉමු කියලා. ඉතින් දවස් තුන යනකොට ඇත්තටම ඔයගේ සාකච්ඡා කරලා යම් ප්‍රමාණයකට නිකන් ලාවට වගේ අඳුරලා දුන්නා. දුන්නාට පස්සේ මේගොල්ල ඒ ඔක්කොගෙම පසුවිවරුමක් කරා හැම කෙනාගේම අදහස් විමසුවා. මසන්ට එක කෙල්ලෙක් කියලා තිබුණා ස්වාමීන් වහන්සේ ඔච්චර තටමන එක කෙලින් කිව්වනම් ඉවරනේ කියලා. දැන් ඉතින් සංවිධායකයාට අප්සෙට් මේක කියන්න. ඒ කෙල්ල කිව්වේ මේ දවස් තුනක් නටපු දේ ස්වාමීන් වහන්සේ කෙලින් ඕක කිව්වනේ ඉවරනේ කියලා. ඊනසේ මම ඉතින් සංවිධායකගේ සංවිධායිකාවක් මම කිව්වා මම ඔබට පුළුවන් ද මේ කෙල්ලව ට්‍රේස් කරන්න. ට්‍රේස් කරලා අහපන් මේ දවස් තුනේ කියපු දේෙන් කොයි එකද වැදුනේ කියලා. ඒක නෙයා කෙලින් කියන්නේ කියන්නේ. එයාට තීරිච්ච එකනේ. ඊට පස්සේ ට්‍රේස් කරගත්තා. මම මම ගුරුවරයෙක් විදිහට මම සලකනවා කියලට අහන්නේ ළමයාගේ මම මොකද්ද කෙලින් කිව්ව යුතු තියෙන්නේ. දවස් තුنين ඔයාලට වැඩියෙන් තේරෙන්නේ මොකක්ද? ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේලා බෑග දේශනයක් දුන්න මිලෝ හසරක් අපිට තේරෙන්නේ නැහැ. උන්ලා එකපැත්තට තක්මන් කරන්න හැටි කිව්වා, පරියන්කින් හැටි කිව්වා, ධක්මනින් හැටි කිව්වා, එදින්ද වැඩ කියනකෝ අපිට මොනවද තේරෙන්නේ. ඊට පස්සේ ඇවිල්ලා වාඩි වුණා හරව මතක නැහැ. ඉතින් ඔහේ පගන් නිලා හිටියා කිව්වා. ශක්මන් කරයි කිව්වා මොනවත් තේරෙන්නේ නැහැ කිව්වා. ධර්ම සාකච්ඡා කරනකොට ස්වාමීන් වහන්සේ කිව්වයි කිව්වා මේ ඉඳගෙන ඉන්නකොට අඩුවනේ ඉඳගෙන ඉන්න බලපන්. ශක්මන් කරනවා ශක්මන් කරන බලපන්. ඉතින් පොඩ්ඩක් දැන් තේරුණා. ඊට පස්සේ දවසේ ඒක කරනකොට ප්‍රශ්න අහනකොට ඒගොල්ලෝ ප්‍රශ්න හරහා ස්වාමීන් වහන්සේ කිව්වේ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දන්නවනම් උඹට ඒකට අතිරේක ලාභයක් විදිහට ඒකට ආනාපාන වැටෙයි. සක්මන් කරනවා සක්මන් කරන බව දන්නවනම් මේ වම දකුණ කෙටෙනවා වැටෙයි කියලා. ඉතින් ඇයි ස්වාමීන් වහන්සේ ඔක කෙලින් කියන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ මං කොයිද කිව්වට තේරෙන්නේ නැහැ දවස් තුනක් ඔබ තටමැව්වට පස්සේ තමයි ඔබට තේරෙන්නේ. මම ඔක්කොටම ගැලපෙන්න කියනවා Tamanda වැටෙන දේ කියනවා. ඊට පස්සේ මං ඇහුවා දැන් උඹ කර්මස්ථානාචාර්යවරයෙක් වුණොත් මුයි කෙලින් කොහමද ඔක කියන්නේ? කවදාකවත් භාවනා කරපු නැති අලුත් කෙනෙක් ආවම ඊට පස්සේ කව මන්නම් කියන්නේ කෙලින්ම පරියන්කෙට ගියාට පස්සේ ආනපානේ බලන්න. තේරෙන්නේ ඔය ඒ ළමයට එහෙම හිතුණාට කියේ තේරුම් තේරෙන්නේ යම් අත්තරදි ප්‍රමාණයක් තියෙන්න ඕනේ හදන්න. ඊ අත්දැකීම් ටික නොවලහ ලැජ්ජ නැතුව ඉදිරිපත් කරන්න. එතකොට තමයි ඒ මතින් තමයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා එතෙන්දී අපි ඉගෙන ගන්නේ දැන් මගේ ජීවිතේ මම 78 79 ඉඳලම සතිය පිටවනවා 88 ඉඳලා ෆුල් ටයිම්. ඉතින් ඒකට අලුතෙන්ම අපු කෙනෙකුට මාත් එක්ක කමියුනිකේට් වෙන්නේ නැහැ. එයාට තේරෙන දේ අහගන්න මට බැරි නම් මගේ ඇති වැඩකුත් නැහැ. එයාට කොහොමද කිව්වද තේරෙන්නේ කියන එක මං උනන්දු නැත්තම් මං අහගන්න කැමතිද මගේ වැඩකුත් නැහැ. ඉතින් මට එහෙම කතා කරන කෙනෙක් අල්ලගෙන හැමදාම ඉගෙන ගන්න ඕනේ කිසිම භාවනා පිළිබඳ හැඟීමක් නැති සීල දන්නේ නැති නමුත් හිත තියෙන කෙනෙකුට කොහොම කිව්වද වැටෙන්නේ කියලා. ඒක මට හැමදාම මම ඉගෙන ගන්නවා. මම ධාම ඉගෙන ගන්නවා කවදාකවත් මොනම සත්‍යයක් ගැනවත් දන්නේ නැති කෙනෙක් මේ සතිය හදාරගත්ත හැටි ඉගෙන ගත්ත හැටි ඒක කියනවා නම් ඒක විස්තර කරනවා මම හෙට උදේ වෙනකම් මෙහෙම ඉඳගෙන ඉන්නවා. මට පඬිත කතා මොකක්වත් ඕනේ නැහැ. අභිධර්ම ඕනෙත් නැහැ මට, චිත්ත ධර්ම ඕනෙත් නැහැ, වේදනානුපස්සන ඕනෙත් නැහැ මොකක්ද? මම ඒක කියනකොට මම දන්නවා කුරුවල් වෙලා. සවුත්තු කරගෙන ඉන්න කට්ටිය. ඉස්සෙල්ලාම දැනගන්න දන්නේ තියෙනකොට සත්‍ය උගන්ලාද නැහැ. ඒක ඉගෙන ගන්න තමයි ඉගෙන ගත ක්‍රමේ නැවුම් ක්‍රමේ එහෙම කියලා දෙන එක. ලංකාවේ ඉන්නේ කුරුවල් පොල්. සවුත්තු වෙච්ච බඩු. ඔක්කොමලා අභිධර්මේ පාඩම් ඉගෙනගෙන අරක කරගෙන මේක කරගෙන කි විනාඩියක් මල්ලියන් නැතුව ඉඳගෙන ඉන්න බෑ. හැබැයි කතා කරන සංකාරූපික ඥාණ්ඩ යන්නේ කොහොමද? හතර ධ්‍යාන යන්නේ කොහොමද? සමත විපස්සනා කරන්නේ කොහොමද? අනම්මනම් කියලා අර මේ සරල දේ තේරුම් ගන්න. මම දන්නවා කවදා හරි මම මේ වගේ තම්බි පිළිසක් ඉදිරියට දේශනාවක් දුන්නොත් ඔය ඔක්කොටම වැඩි වැඩි මේකට ගන්නේ තම්බි පිළිසු. ඒ විසුලස්තිය හම්බෙන්නේ. කියන ඕන දෙයක් අහන්න නේද මොකද දන්නේ බෞද්ධයත් එක්ක සංඝයත් එක්ක නම් බේරන්න බෑ සංඝයා කියන්නේ අම්මම අලෝල මොට්ටලිය ඒ ශාසන වාර්තාකාරී කලේ මොනින් නමලා තියෙන මොනවක් කරොත් හරියන්නේ නැහැ අනේ මට සමාවෙන්න ඕන මේ සංඝයා වහන්සේලා මම කිව්වට හරි අමාරුයි ඉතින් මං ඒ නිසා කවුරු හරි එනවනම් පාවඩ දාලා තියන්න මොකද 100ක් සංඝ ගිහේ තේරුම් ගත්තට එක සංඝනමක් තේරුම් ගත්තොත් පුදුම බලයක් තියෙනවා. අමාරු. අමාරු වුණාට මුලදී ඒ සතිය හඳුනා දුන්න නැත්තම් ඒකට වෙලා ගත්තේ නැත්තම් ඒ කිසි කෙනෙකුගේ දෝෂයක් නෑ ඒක මගේ 100%ක් දෝෂයි. මම මේ දවස් පහේම උත්සාහ කරන වෙන්න මොකද මට විපස්සනා ඕනෙත් නෑ මට සමථය ඕනෙත් නෑ මට ධ්‍යාන ඕනෙත් නෑ මට ඕන කරන්නේ මේ සතිය කියන එක තේරුම් ගත්තද මේ පරණ කට්ටිය අයියා වෙන්න ආදිනවා අක්ක වෙන්න හදන. ආපු දවසේම කියනවා ස්වාමීන් වහන්සේ මම මේ මයි මේ මයි මේ මයි මේ මයි කියලා ඉතින් මට පැත්තකට කරලා අනින්න හිතන හොම්බකට සුලට වෙන්නේ මේ ආධුනිකයෝ ඔක්කොම අවුල් කරනවා පර්ම කට්ටියයි. ඒ නිසා අපි දැන් කරලා තියෙන්නේ අවුරුදු 60ට වැඩි කට්ටිය අයින් කරන්න යන්නේ. මොකද එන හරියක් කියන්නේ නාකියෝ. අවුරුදු 60ට වැඩි කට්ටිය 160 දක්වා අඩු කරනවා. 107 අවුරුදු 40ට අඩු කට්ටිය 140 දක්වා දීලා අලුත් මිනිස්සු වැඩි කරන්න ක්‍රමයක් දැන් මට 60 පිටලා දැන් අවුරුදු 3ක් හැබැයි ඒකට මං කැමති බැනුම් අහන්න හරි තරුණ තරුණියන්ගේ මෙන්න මේක පණිවිඩය යන්න ඕනේ ඒගොල්ලන් හැබැයි නාකි ෂේප් කරගන්න නැතුව තරුණ වෙන්නේ නැහැ ඒ නිසා ඉස්සලා අවුරුදු 87ක් ඉරව නාකියොත් දැන් ඉස්සරහට තරුණ කට්ටි දාලා ඊයන්ට මේ කියලා දෙන්නෝ කවුරු මොන જાතියෙම මම නොමගන්න ඇරියත් මයිලන් කිසිම ගිහිසුමක් නැහැ මට තියෙන සතිය විතරයි. ප්‍රතිපත්තණේ විතරයි ඒක පිටුවීම විතරයි. ඒක නිවන් දක්වම යනවා. ගෝ හිතනවා නෑ නෑ මේකට අරෙන් අඩුම කැඩුම දාන්න වෙයි උපමට්ටම් කරන්න වෙයි නෑ බුදුහාමරෝ කියලා තියෙනවා සතික්ව අහම්බි කිලේ සබ්බත්තිකම් වදා. සතිය මහණේ සමතන්නේ අපේක්ෂා කළ යුතුයි. සියලු කෘත්‍ය සම්පාදක ඇමති කෙරෙහි සියල්ල කර දෙනවා. ඒක නැති කට්ටිය තමයි ප්‍රශ්න අහන්නේ. ඊගොල්ලන්ට මම ප්‍රශ්නේ අහරාම නැවත සතිය මතක් කරලා දෙන එකයි කරන්නේ. ඔයාලටත් කිව්වේ ඒකමයි. මම අහන්නේ සමාධිය ගැන. මම අහන්නේ විපස්සනා ගැන. මම අහන්නේ සමාධිය ගැන. ඉතින් මන් දන්න වයර් මාරුවෙල වඩි කොට ඉන්නකද ඉන්නේ කියලා. ඇසල දාලා ආයෙ වඩි කරපුවාම වඩි ගැහින් කරලා එයා හරියන. තේරුණාද? මේ ටික මට ලියලා ඕනේ. වචනයක් විදිහට ලියලා ඕනේ. ඔටි. එහෙමයි සමහර තම මම ස්තුතිවන්ත වෙනවා සානස මේ මොනවාද ඉරේක ධර්මදේශනාවේ මේ තෘෂ්ණාව මේ ප්‍රෝධය ගැන කතා කරා මේ තව මේ භාවනා කරද්දී දෙදිනදා ජීවි භාවනා කරද්දී වැටීම් මතුවෙනවා. දකින් දකින් පැත්ත මට ප්‍රෝධය. මේ හැම කිමුම තමලේ පියාදුවත් මේ නෝ ඉස්සර එක දකින්නේ. හැබැයි මේ අර මයින්ඩ්ෆුලි ඉඳින්දදී පේනවා මේ සමනලට හැම ක්‍රෝධය. එදා මේ ඒ ක්‍රෝධය තියෙනවා කියලා කලින් දැනගෙනත් හිටියා. ඒක හේතුවක් මේ ක්‍රෝධය මෙතන එන්න. එදා ඒ ධර්මදේශනාව කරන අවස්ථාවේදී මගේ ජීවිතයේ පළවෙනි වතාවට මේ හිතාගත්ත මේ මේ ක්‍රෝධය කියන දේ සම්පූර්ණයෙන්ම මගේ මේ මගේ කියවෝ මේ සිතුවිල්ලෙන් උගුල්ලා දානවා කියලා ඒ චේතනාව පාලන ඒක මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ බුද්ධ ශාසනය කෙරෙහි මේ ශ්‍රද්ධාවක් කියන දේ මට ඉස්සෙල්ලා තිබුණේ නැහැ. ඒ කියන්නේ එනවා යනවා එනවා යනවා එන එහෙම දෙයක් කොණ්ඩෙත් බඳලානේ. දැන් ඒ තමයි මේ ශ්‍රද්ධාව කියන දේ ඇති වුණා කියලා කියන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාවේදී මේ මේ සියලු ඇති වූ කුසල නැති නොඇති වුණු අකුසල් සිතු ධර්ම එතන නොඇති කර ගැනීම සිතුවිල්ලක් එහෙම පාරකුන්නේ නැහැ. ඒවල මම බැලුවා නෑ එහෙම පාත් වෙන්නේ අවංකව ඒ වෙලාවේ. නමුත් ඊයේ සක්මන් භාවනා කරන අවස්ථාවේදී වැටුණා මේ ගෙවන්න තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒක ගෙවල ඉවර වෙනවා. මේක නැති කරන්නත් බෑ ඇති කරන්නත් ඒක වෙනවා. නමුත් ඊයේ ඒ සිතුවිල්ලත් ප්‍රථම වරට පාත් වුණා. ඒ දෙයට මම ඔබතුමාට සහ බුදුරජාණන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මට මට 100 කීයක විතර ෂෙයාර් එකක් දෙන්න. බුතුමා හරහා බුදුහාමුදුරුවෝ දෙද්දි ඔක්කොම ටික ඒ නිසා කියන්නේ කෝක වන්නේයිද පිම්බර ස්වාමීක් මන් කෝපේ හොඳ මගේ ස්වාමී කෝප වෙන්නේ අන්නේ සින්දුව පච්ච කොටා ගන්නනේ පපුවේ. කෝප වෙන්නේ ඇයිද පෙම්බර ස්වාමී ඉක්මන් කෝපේ හොඳ නෑ මගේ ස්වාමී කියන එතකොට නිස්සරණ වලට ඔයා දාලා යන කෝප ටික විතරයි හොර වෙන්නේ. මේක පිම්බීමක් වෙන්නේ සියලු දෙනාගේ කෙලස් ටික මෙතන දාලා ගියොත් විතරයි. එහෙම තමයි මේක පිම්බීමක් කරන්නේ. අපි ගෙනාවු කෙලස් ටික මෙතන දාලා ගියා නම් ඒක බුදුහාමුදුර කියලා දෙනවා ඒක සාරාණීය භූමියක් වඩපත් වෙනවා කියලා. මුළු ජීවිතේටම මතක තියෙන භූමියක් ගන්න මොකද අපි ගෙනාවු කෙලෙස් හරියටම දැනගෙන මම මේක දාලා කියනවා. කෙලසෙනවා කියන්නේ නැහැ ඒකට. මේක පිම්බීමක් වඩපත් වෙනවා. ජීවිතේ මං කිව්වේ මේ ටික මට ලියලා දීලා යන්න ඕනේ. රචනයක් විදියට එතකොට මම හිතනවා ඒ වගේ එකක් ඉතුරු වෙයි කියලා. හොඳයි අපි විනාඩි 15ක් විතර වැඩි කරගෙන තියෙනවා මම හිතන්නේ නැහැ උනත් කාලේ නාස්ති කරයි කියලා. එතකොට අපිට විනාඩි 45ක කාලයක් තියෙනවා. පරියන්ක භාවනාවට සමා වෙන්න සක්මන් භාවනාවට අපි තුනට නැවත රැස් වෙනවා. පරියන්ක භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.